එතකොට හිතීමට අපි යොමුුණොත් මේ සත්‍ය හොයන්න එක අපි කොහෙන් ගත්තත් මොන්න විදියකට ගත්තත් ඔබ හිතන බලන්න අපි අපට ආවේනික සංකල්පය කොතු වෙලාද නැද්ද කියරයි අපි අපට ආවේනික සංකල්පය කොටු වෙලා ඉන්න මෙන්න මේ කාරණාවකට කොටුවෙන්න ඉඩක් වෙන්නේ නැහැ අපි ඇත්ත නැත්තම් ඉතින් ඒ ඇත්ත දැකීමට අපි යොමු වෙන්නට ඕනේ මේ බුදුරන් වහන්සේගේ දහම තියෙන කාලෙක ඕන තරන් අහන්ඩ අවකාශ තියෙනවා හැබැයි බුදුරන් වහන්සේගේ දහමක් නිවැරදි අහන්ඩ අවකාශ තියෙන්නේ ජීවිතය ගැන හිතන කෙනෙකුට විතරයි වෙන්න කිසි කෙනෙකුට එකට ඉඩ කඩක් නෑ ඒ නිසා පටන් ගන්න ජීවිතය ගැන හිතන්න සත්‍ය හොයන්න පටන් ගන්න සත්‍ය හොයන්න පටන් ගත්තොත් ඔබට ඔබව කිසි කෙනෙකුට රවට්ටන්න බෑ අන්දන්න බෑ අඩුම තරමින් සත්‍යවාදී වුණොත් ඔබ ඔබට රැවටෙන්නෙත් නෑ. අපි අද ගොඩක් කලාවට සත්‍යවාදී භවයේ තියෙන අඩුකම නිසා තමයි වෙන අය අපිව රවට්ටන්නත් පුළුවන්. අපිම අපිව රවට්ට ගන්නවා. පුදුම මෙහි භයානකම කාරණාව බාහිර අය රවට්ටනවා කියන එක නෙමෙයි. බාහිර අය රවට්ටනවා කියන කාරණාව නම් කවුරු හරි වෙන කෙනෙක් බාහිර කෙනෙක් කියලා දුන්නාට පස්සේ අතහරින්න පුළුවන්. අපි අපිව රවට්ට ගන්න එක. මෙන්න මේක තමයි භයානකම. අපි අපිව රවට්ට ගන්න කාරණාවට ඉඩ නෑ අපි සත්‍යවාදී වුණා. ඒක පින්වත්නි ලේසි නැහැ. ඒ සඳහා ක්‍රමානුකූලව අපි යොමු වෙන්නට ඕන. බුදුරණවහන්සේ පෙන්වන්නේ පහරාද සූත්‍රයේදී හරියට මහා සාගරයේ ක්‍රමානුකූලව ගැඹුරු කරා යනවා වගේ. අපි ජීවිතේ ටික ටික ගැඹුරු කරා යන්න යොමු වෙන්නට ඕන. ජීවිතේ ටික ටික ගැඹුරු කරා යන්න අපි යොමු වෙන්නේ හැබැයි අපි දැන් ඉඳලා හිතන්න පටන් ගන්නවා. දැන් ඉඳලා ජීවිතය ගැන හිතන්න පටන් ගන්න නැතුව ජීවිතයේ සත්‍ය හොයන ගැඹුරු කරා යමු වෙන්නේ නැහැ. ඔබට මේ කියපු කරුණ තුළින් හිතන්න යමක් ජීවිතය ගැන හිතන්න දෙයක් තියෙනවා. සත්‍යයක් හොයන්න දෙයක් තියෙනවා. මෙන්න මේ ගතිය ඇති වුණා නම් ඔබ මේ ධර්ම දේශනාව ඇසීමේ සාර්ථකත්වයක් තියෙනවා. හැබැයි එහෙම ඇති වෙච්ච කෙනා මොකද කරන්නේ? හොයන්න යමු වෙනවා. අන්න එතකොට ඒකනාගේ එතන විදිහක ධර්මය කල්්‍යයාන මිත්‍රයග උපකාර කරගන්න පුළුවන් එතකොටයි මාර්ගීටයමෙන් එතකොටයි සැබැහැම බුදුරන් වහන්සේගේ ශාසනය ශ්‍රාවකී බවට අත්වෙන්න පුළුවන් කමක් ලැබෙන ඉතින් ඒ නිසා ඔබ සෑම දෙනාටම ඒ උතුම් ආධ්‍යාත්මික හැකියාව දියුණු කරගෙන ඒ ආධ්‍යාත්මික හැකියාවට උපකාර කිරීමට ධර්ම ශ්‍රවණය සලසා ගැනීමට අවශ්‍ය කල්යාණ මිත්‍ර සම්පත්තිය උදා වීමට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු කරගන්නවා කියලා අනිෂ්ඨානයක් ඇති කරගන්නවා